ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසින් Thank you. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යදාහවේ පාතු භවන්ති ධම්මා පාතාපිනෝ ජායතු බ්‍රාහ්මනස්සේ අත්ථස්ස පංඛා වපයන්ති සම්වා යතෝ පජානාති සහේතු ධම්මන්ති අතිගරු පූජනීය ස්වාමීකා දෝස්තමයන් වහන්සේගේ මනසර තුලෝකාග්‍රම භාග්‍යවත් වූ හරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ බුදුබාටපත් වෙලා හත්වෙනිදා රාත්‍රියේහි උදාන වාක්‍යයක් වශයෙන් දේශනා කළ ගාථාවක් බුද්ධත්වයට පැමිණීමෙන් පසුව දින හතක් සමාපatti සෝයෙන් වැඩි සිටියේ තථාගතයන් වහන්සේ සත්වෙනි දවසේදී ඌරු යාමෙහි ප්‍රතිත්‍ය සම්පාදයේ අනුලෝම වශයෙන් සම්වර්ෂණය කළා. මධ්‍යම යාමේ ප්‍රතිලෝම වශයෙන්ද පස්චිම යාමයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද දෙආකාරයෙන් සම්වර්ෂණය කළා. එසේ සම්වර්ෂණය කරන්න හේතුව බුදුබාග පැමිණීමේදී භාවනා වශයෙන් වැඩි විදර්ශනාව නැවත සිහිපත් කිරීම වශයෙන්යි. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ බුදුබාට පත්වන දවසේදී උදාසන පිරිපිදු දාන වළඳලා සවස් වෙනතුරු රුක්සෙවන් වල සමවස්සෝයෙන් වැඩි සිටියා. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ සමාපත්තිලාභී වයි සිටියේ. ආනාපාන සතිය ප්‍රධාන කොට ඇති සමාපatti. බොමුලාරා වැලීදගෙන බුදුබව සඳහා චතුරංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානෙන් වැඩි සිටි වෙලාවේදී වසවත් දීපුත්‍රයා සපිරිවරින් පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් පළවා හැරීමට නිරෙකුත් විහිසු මහා සිගත් ඒ සියල්ල පාරමී සම්වර්ෂණයෙන්ම ජයගත් තථාගතයන් වහන්සේ ඉරදසයන්ට මැත්තේම ඒ දිව්‍ය පුත්‍ර මාර්යා පළවා හැරිය තථාගතයන් වහන්සේ පළපුරුදු ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි මූල කර්මස්ථානයේ හැටියට පටන් ගත්තේ මේක ලෝ පහළ වේ වදාරන සීලම සරුවඥන් වහන්සේලා බුදු වීමේදී පාදක කරගන්න කර්මස්ථානය ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි ඉතින් මේ ආනාපාන සතියෙන් රූපාවචර සමාපatti හතරම ප්‍රතිලාභ කරගත් භාග්‍යතුන් වහන්සේ ඒ තුලින් ඉතිරි කර්මස්ථාන අර්පණා කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ දස කසින, දස අසුබ, අනුස්සති රසයෙන් කායගත සතිය, එවාගේම බ්‍රහ්ම විහාර, අරූප සමාපatti හතර. සියල්ල 30ක් වෙනවා. අර්පණා කර්මස්ථාන සියල්ලම 30ක් තියෙනවා. උපචාර කර්මස්ථාන තියෙන්නේ 10යි. ඒ කියන්නේ අනුස්සති 10න් කායගත සතිය ආනාපාන සතිය හැර ඉතිරි අටක් ආහාරයේ ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර කියන දෙක සමග 10යි. ඒ 10 උපචාර කර්මස්ථාන උපචාර සමාධි පමණයි ලැබෙන්නේ දස පසනියයි දස අසුබයයි එවැගේම කායගත සති ආනාපාන සතිය දෙකයි ධර්ම විහාර හතරයි අරූප ධාන හතරයි සියල්ල 30ක් වෙනවා අර්පණා කර්මස්ථාන. ඉතින් මේ අර්පණා කර්මස්ථාන සියල්ලම ඒ බොමුලදී රාත්‍රී ප්‍රථම යාමේදී සම්පූර්ණ කරගත්තා. මේවා භාග්‍යතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට සති දෙකක් ඇතුළතදී අෂ්ට සමාපatti ලැබූ බව අපි කවුරුත් අහලා තියෙනවා. ඒවා ඒ බුදු වෙනදමත්ෙන් නැවත ප්‍රකෘතිමත් වුණා. ඉතින් මේ විදිහට අෂ්ට සමාපatti ලැබූ සතහාගතයන් වහන්සේ සාත්‍රී పూర్ව යාමේදී పూర్වේ නිවාසානුසුති ඥානයේ අතීත භව සංසාර දැලුවා. ඒ කියන්නේ එක එක පුද්ගලයන්ට පුළුවන්කම තිබෙන්නේ සීමා සහිත අතීතයක් දැකීමයි. නමුත් තථාගතයන් වහන්සේට පුළුවන් වුණා අනාදිමත් දික් සසර ඈත කල්ප කෝටි සත සහතර අසංඛ්‍යය ගණන් ඈත බලන්න පුළුවන් වුණා. ඒ සෑම ආත්ම භාවයකදීම අර චුතිය ප්‍රතිසන්දිය ඔස්සේ පමණක් නෙමෙයි එක එක භවයකයි හැම තත්වයක්ම උන්වහන්සේ ඒ පෙරවිසූ පද පිළිල දන්නා නුවණින් දැක්ගත්තා. ඒ යම්කිසි භවයක එහි නාමය, ගෝත්‍රය, ආයුෂය, කුසමිතිකම්, ආහාර පාන, විඳ සැපදු, කළ කුසල කුසල්, වැඩූ භාවනා ඔක්කොම ඒ ඒ ජීවිතේ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා මේ පෙරවිසූ කඳ පිළිල දන්නා නුවණින් දැකවදාලා. හැබැයි මේ දෙකීමේදී උන්වහන්සේ අර ඒ ඒ භවයට හේතු වන අවිද්‍යා සංහා උපාදාන කර්ම භව කියන මේ සියල්ලම දකිමිනුයි භවයෙන් භවයට උන්වහන්සේ සුවා දැලුවේ. ඉතින් උන්වහන්සේට ඒකෙන් හේතුඵල සම්බන්ධතාව ඉබේම පහසුවෙන් බුදු වෙනමත් එන්න දැක ගන්න පුළුවන් වුණා. රාත්‍රී මැදියම් කාලයේදී චතුප්පාප ඥානයේ හෙවත් දිව්‍යං චක්ෂුර විඥානයේ ප්‍රතිලාභ කරගත්තා. ඒ දිව්‍යං චක්ෂුරුභේ ඥානයට පුළුවන් දවස් 14ක සියල්ල දකින්න. අතීතයේ දවස් 7යි අනාගතයේ දවස් 7යි. ඒකෝට මේ කියන ඒ දවස් 14ක් කාලය තුල මේ සක්වල දසදහසක් සක්වල කෙල ලක්ෂයක් සක්වල අනන්ත අපරිමාණ සක්වල නරය උපදින සත්වයන් සුගති දුගති යන සත්වයන් කුසල් ලකුසල් කරන සත්වයන් සෝබන අශෝබන සත්වයන් මේ හැම සත්‍යයක්ම සත්ව කුජලයන් පමණක් නොව අචේතනික වස්තුන් පවා සියල්ලම ඒ දින දිනස් නුනට දිවන් චක්ෂුරු විඥාණයට පෙරුණා. ඒතෝ තුන් වහන්සේට දැන් අතීතයයි අනාගතයයි වර්තමානයයි තුන් කාලය පිළිබඳවම හේතුඵල සම්බන්ධතාව අභිඥාවෙන් දැක ගැනීමට පුළුවන් වුණා. මේක තමයි විදර්ශනාවට මාර්ගය වුණේ. ඊළඟට රාත්‍රියේ පස්චිම යාමයේදී ඒ පටිච්ච සමුප්පාදයේ හෙවත් මේ හේතුඵල සම්බන්ධතාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් নানা නායක්‍රමයේ සම්වර්ධනය කරන්න පටන් ගත්තා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ පස්‍යාකාර විභංගයේ දැක්වෙනවා එක චිත්තක්ෂණයක් ගානේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වෙන හැටි. එක චිත්තක්ෂණයක්ගෙන ඒ චිත්තක්ෂණය ණයකරම 16කින් පටිච්ච සමුප්පාදයේ නම් වල තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. එතකොට ඒක දේශනා කාලයේ එහෙමනම් උන්වහන්සේගේ සම්මර්ෂණය කොච්චර තීක්ෂණමත් වෙන්නේ ඇද්ද? එනිසා බොහෝම ගැඹීර ලෙස, බොහෝම සූක්ෂම ලෙස උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරමිනුයි ඒ අලුයම් කාලයේදී ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. බුදු බාටපත් වූ කෙනෙහිම ප්‍රත්‍යේක්ෂාඥාන 19 කනතුරුව උන්වහන්සේ මනෝමය දීති වාක්‍යයක් ප්‍රකාශ කළා තියෙනවා අනේක ಜಾති සංසාරං ගාථාවේ. ඒක හඳුන්වන්නේ මනෝමය ගාථාවක් හැටියටයි. ඒක සීල බුදුවරයන් වහන්සේලාගේ ප්‍රීති වාක්‍යය. ඉන්වනතුරුව දින කතා සූවිසි කෝට් ලක්ෂ වාර බැගින් සමාපatti වළඳමින් දින හතක් පරියන්කේ නොලිහා නැනජිත ඒ බෝධි පරියංකාසනිය වැඩි සිටිය. හත්වෙනි දවසේ තමයි නැවත වරක් ඒ සමාපatti නැගී අර බුද්ධත්වයේ සඳහා වැඩූ භාවනා මාර්ගයේ වෙන පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරන්න පටන් ගත්තේ. එයින් අනුලෝම පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කළ අවසානයේදී මේ ප්‍රීති වාක්‍ය කියුණා. යදාහමේ පාසු භවන්ති ධම්මා ආකාපිනෝ ධායතු බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සම්බා යතෝ භජානාති සහේතු ධම්ම එතකොට මෙතන බ්‍රාහ්මණ හැටියට හඳුන්වන්නේ සරුවඥන් වහන්සේමයි යදාහමේ පාසු භවන්ති ධම්මා ආකාපිනෝ ධායතු බ්‍රාහ්මනස්ස වීරිය සම්ප්‍රයුක්තව ධ්‍යාන වඩන ඒ කියන්නේ සම්මුති විපස්සනා වඩන සරුවඥ බ්‍රාහ්මණ උත්තමයන් වහන්සේගේ సంతානේ යම් වෙලාවක සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන irdipaද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බුද්ධංග ධර්ම මාර්ගාංග ධර්ම කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් එක්කාසු වුණානම් සම්පින්දනේ වුණානම් සමභාවයටපත් වුණානම් පරිපූර්ණ බාටපත් වුණානම් ඒ අවස්ථාවේදී ඒ සරුවඥන් වහන්සේගේ సంతානෙහි අතස්ස සංඛා වපියන්ති සබ්බා අතීතනාගත වර්තමාන තුන් කාලයටයි දහසේ ආකාරයේ සත්‍ය සංඛාව සම්පූර්ණයෙන් අපගමනේ වුණා ඉවත් වුණා යතෝ භජානාති සහේතු ධම්මං උන්වහන්සේ හේතුඵල ධර්මයන් මනමින් දන්න බැරිනුයි ඒ සත්‍යයටපත් වුණේ කියන එක උන්වහන්සේගේ ප්‍රීති වාක්‍යයක් ඇතුළේ ප්‍රකාශ වුණා. ඒතකොට මේ බුද්ධ චරිතය සම්බන්ධ කෙටි හැඳින්වීමකුයි මේ දැක්වේ. අප මේ කරන භාවනා කමතහන් මග තවදුරටත් සකස්ව තවදුරටත් උද්‍යෝගීමත්ව යෑමට අපි නිතරම බුද්ධ ගුණ අනුස්සතිය වඩන්නට ඕනේ. අපට මේ මාර්ගයේ පහදා වදාළ සරුවඥන් වහන්සේ ගමන්ගත් ඒ නිවන් මඟ අපි නැවත නැවත ආවර්ජනා කරනකොට අහනකොට සාකච්ඡා කරනකොට අපේ සිතට තව ධෛර්යය ලැබෙනවා එනිසා ඒ තථාගතයන් වහන්සේ ලැබූ භාවනා මාර්ගයයි දැන් අපි මේ අනුගමනය කරන්නේ. වෙන බාහිර ශාස්ත්‍රූ කෙනෙක් නෙමෙයි. වෙන බාහිර ශ්‍රමණ බ්‍රාහ්මනා දිව්‍ය බ්‍රහ්මාදි කෙනෙක් ලැබූ මාර්ගයක් නෙමෙයි. මේක තුන් ලෝකයේ පිහිට වෙන්න ලෝපහළ වූ සරුවක්යන් වහන්සේ අනුගමනය කළ ඒ පායන මාර්ගයයි. උන්වහන්සේ දෙසූ ඒ ආනාපාන සතිය දැන් අපේ මූල කර්මස්ථානයේ කරගන්නවා ඒ ආනාපාන සතිය තුලින් අපට පුළුවන් වෙනව නේද අර අර්පණා සමාධි තහ 33 මොකදන්නේ ඒක ඉතාවදගත් කාරණයක් ඒ කියන්නේ ආනාපාන සතිය වැඩිීමේදී ප්‍රධානම අවශ්‍යතාව ස්මෘතියයි සතිය උපක්කිත සති සාහම් භික්කවේ ආනාපාන සතිය සමාධින් වදාමි නෝ මුත්ත සත්‍යස්සේ මේ ආනාපාන සතිය හොඳට වැඩෙන්න නම් එළම සිටි සිහිය තියෙන්න ඕනේ. එළම සිටි සිහිය ඇත්තාට ආනාපාන සතිය වැඩෙන්නේ. ඉතින් අපිට මේ සිහිය එළඹවා ගන්න කිසි බාධාවක් නැහැනේ. අපට දස පරිබෝධ නැහැ. දස පරිබෝධ නැහැ, කුද්දක පරිබෝධයක් නැහැ. එනිසා <clears throat> යෝගාවචරයන් වහන්සේ නමක් හැටියට අපි එක එක්කෙනෙකුට පරිබෝධයන්ගෙන් තොර බැවින් හොඳට සිහිය පිහිටුවා ගන්න පුළුවන්. අපට අතීත අනුශෝචනයක් නැහැ. අතීතය ගැන හිත හිතා සෝක කරන්න අපි කාටවත් කාරණයක් නැහැ. ඒ වගේම අනාගත ආශංසනයකුත් නැහැ. මතු අනාගතය අපට මෙච්චර ජීවන් ලැබේවා, ඉඩම් ලැබේවා, මුදල් ලැබේවා මොනම දෙයක්වත් අපට ආශාවල් නැහැ. ඒ කියන්නේ ලෞකික වශයෙන් පිටන පතන දේවල් යෝගාමතරයන්නේ නැහැ. ඒක නිසා අතීතයේ පිළිබඳ අනුශෝචනයකුත් නැත්නම් අනාගතය ගැන ආශංසනයකුත් නැත්නම් තෘෂ්ණාව වශයෙන් වර්තමාන වශයෙන් අපට සිහිය පිහිටුවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඊටාම සුළුසුළු බාධාවල් තමයි තියෙන්නේ. ඊටාම සුළුසුළු බාධාවල්. ඒවා අපි කල්පනාකාරීව තේරුම්ගෙන ඒ බාධාවන්ගෙන් ජයගන්ට සමර්ථ වෙන්න ඕනේ. විශේෂයෙන් ආනාපාන සතිය වඩන යෝගාවචරයේක තමා කළ කී දේවල් නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. කළ කී දේවල් මෙනෙහි කරනකොට මෙන්න සිහිය ලැබී සිටිනවා. දැන් නිදසුනක් වශයෙන් ගන්නවා නම් පරියංග භාවනාවට වාඩි වෙන යෝගාවචරයා තමා පරියංගයට නතුරු තමන්ගේ කුටියේ ඉඳලා ආව හැටි හිතෙනවා. මේ විදිහට මම මුහුණ සේදුවා, මේ විදිහට මගේ සිවුරු සකස් කොට හැඳ පෙරවා ගත්තා, මේ විදිහට පත්කඩේ අතට ගත්තා, මේ විදිහට මම පාවහන දාගත්ත නැත්නම් සඳාගත්තා මේ විදිහට මං කුටිය දොර වැහුවා මේ විදිහට මං දකුණු පාය පෙරට තියලා ගමන ආරම්භ කළා මෙහෙම සිහියෙන් මම ආවා හවල් තැනින් මං හැරුණා හවල් තැනට ආවා දැන් මෙතෙන්ද ආවා දැන් මා ආසනේ පනාගත්තා දැන් මේ නැගෙනහිරට හරි හවල් දිශාවට මං මුහුණලා වාඩි වුණා දැන් ඉතින් මගේ හිත සංපත් වෙන්න ඕන මා ආවේ අසවල් කාරණේ සඳහා ඒ කියන්නේ විසිරී යන මේ සිත එක්තෙන් කොටගෙන හිතේ සමාධියක් උපදවා ගන්න පිණිසයි එනිසා බුදු පසේ බුදුමහරහතන් වහන්සේ වැඩූ මේ උතුම් භාවනා මාර්ගයෙන් මගේ හිත වික්ෂේප්ත නොවි සමාධිගත වේවා. මගේ හිතේ පංච නීවරණ ඉවත් වේවා. මගේ හිතේ ධානාංග පහ එළඹ සිටීවා. මට උග්ඝා නිමිති, ප්‍රතිභාග නිමිති වහා එළඹ සිටීවා. මගේ හිත ඒකාග්‍රතාවයට එකඟත්වයට සමාධියට පැමිණේවා. අන්න ආපසු සමාධියේ මාර්ගය අනුමිනී කළා. ඊට පස්සේ හිතන් දිහක් මෙයාට දෙයක් නැහැ. ඉතින් තමන්ගේ නාසිකාගත සිහිය පිහිටුවාගෙන අර අස්වාස ප්‍රස්වාස අරමුණීම මනාව ඇහෙන් බලාගෙන කරන්න වගේ හිතෙන් බලාගෙන භාවනා කරනවා. ඇහෙන් බලා ගන්න වගේම නාසිකාග හිතින් බලාගත්තාම හිතේ හා මෙහා යන්න විධාවනය වෙන්න වෙලාවක් නැහැ. ඔය අතර හිතේ කුරුද්දට සුළු සුළු එහා මෙහා යාම් සිදු වෙන්න පුළුවන්. අපි මනා සිහිය, දැඩි සිහිය, එළඹ සිටි සිහිය, අවදි සිහිය පිහිටුවා ගත්තාම අපට පුළුවන් වෙනවා ඒ අස්වාස ප්‍රස්වාස අරමුණු තුලින් උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න. ඉතින් ඒකනත් අපි හිතන්න හොඳ නැහැ. දැන් මට දියුණුවේ, දැන් මගේ භාවනාව සමෘද්ධයි කියලා හිතුවොත් පහත වැටෙනවා. තමාට තියෙන ආනපාන සති භාවනාවෙන් වෙලාව දික් කරමින් ඒ ලබාගත් භාවනා නිමිත්ත රැක ගැනීමයි. නිමිත්තං පත්තෝ ලබ්ධං එතකොට ලබාගත් ඒ නිමිත්ත රැකගත්තොත් නොවරදවාම අර්පණා ලබන්න පුළුවන් ධ්‍යාන ලබන්න පුළුවන් ඉතින් රැක ගැනීම සඳහා කරන්නේ ඒකට ආශා කරන්නේ නැහැ. ඒක නැති වුණාම කනගාටු වෙන්නේ නැහැ. නැවත නැවත සිහිය පිහිටුවාගෙන ආමපාන සතිය යෙදෙන්න ඕනේ. මෙන්න මේ විදිහට උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ලබා ගත්තාම ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලාවක් එත පිහිටුවා ගන්න පුළුවන් වුණාම ධානාංග පහ ශක්තිමත් බවට පැමිණෙනවා ධානාංග වැටෙන්නේ නැතුව ශක්තිමත් බවට පැමිණියාම සමාත ඉබේම ඒ අස්වාස ප්‍රස්වාස අරමුණ දකිමින් ඒ ප්‍රතිභාග නිමිත්ත තුලින්ම අස්වාස ප්‍රස්වාස අරමුණ දකිමින් අර්ථනාව ලැබෙනවා ඒ අර්පණා ලැබෙනකොට ශනිකව ලැබෙන්නේ. අයම අයම නැවත නැවත ධ්‍යානාංග පහ ආවර්ජන කරන්න ඕනේ මත මත විතක් විචාර ප්‍රීති සුඛී ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබේවා සමාධිගත වේවා කියලා නැවත නැවත අස්වාස් ප්‍රාස්වාස් අරමුණු මෙහි කරන්නට ඕනේ. ඒ විදිහට ආස්වාස ප්‍රාස්වාස ආරමුණ නැවත නැවත මෙනෙහි කරමින් ධ්‍යාන සමාධි සමාධියේ කුරුදු නාම ඒක විනාඩි 5ක් විනාඩි 10ක් කොහොම දික් කරමින් කාලය වැඩි වේලාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தත්ත්වයට ආනාපාන සතියෙන් පළවෙනි ධ්‍යානෙ ලබා ගත්තහම ඒක හොඳට කරුණු පහකින් වශීභාත පමුණවා ගන්නට ඕනේ. ආවර්ජනයේද, සමාපජ්ජනයේද, අදිත්‍යානයේද, වුත්තානයේද, පච්චේක්ෂණවද. ඒ කරුණු පහෙන් ඊළඟට ගුරු උපදේශ අනුවම ඉදිරි දෙවෙනි ධ්‍යානය සඳහා යෝග කරන්නට ඕනේ. කොහොම හතරවෙනි ධ්‍යානය දක්වා ආනාපාන සතියෙන් සමාධි උපතවාගත් යෝගාවචරය දැන් හරි කියලා නිමාවට පත්වන්නට නැවත නැවත නැවතත් යෙදීදී ඒ ශක්තිමත් භාවයේ ස්ථිර භාවය ඇති කරගන්නට ඕනේ. ඊළඟට තමයි ගක්හිංසාකාරයට හැරෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගමන්ගත් මාර්ගය ගැත්නිසාකාරයට හැරුණාම අපට අපේ ශරීරය පිළිබඳව අර අසුබ කොට්ටාස හොඳින් දකින්න පුළුවන්. අපට දැන් ආනාපාන සතු ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ ශරීර කොට්ටාස වලට යොමු කරමින් දකින්න පුළුවන්. ඒ දැකීමේදී එකක් ගන්න පුළුවනි ප්‍රථම අධ්‍යානයේට සමාදින්න. කේසාරමුණේ ප්‍රථම අධ්‍යානයේ පිළිකුල් වශයෙන් ලෝමාරමුණේ ප්‍රථම අධ්‍යානයේ පිළිකුල් වශයෙන් බොහොම 32ක්ම පුදවන්න පුළුවන්. එයින්ද නවතින්නේ ඒක ඊළඟට පුළුවන්කම ලැබෙනවා අභිභායතන ක්‍රමයේද අපේ ශරීරයේ තියෙන වර්ණ කොටස අනුව වර්ණ කසින වඩන්නේ ඒ ඊටාම ලිහිසි ඊටාම පහසු ඊටාම සුදුසු ක්‍රමයේ තමයි පළමුවෙන් ඕදාත කසින වර්ණ කසින වැඩිම අපේ ශරීරයේ තියෙන සුදු පාට කොට ප්‍රධාන වශයෙන් අක්ටි කොටාසය අක්ටි කොටාසය අක්ටි පංජරයේ විශාලයි එයින් දෙපතුලේ පටන් ඉස දක්වා ඇට සැකෙල්ල බලනවා අර මුලින් ලබාගත් ධ්‍යාන ආලෝකයේ. එයින් සමාස වඩාත්ම තේරුම් ගන්න පුළුවන් වැඩිම සුදු කොටස තමයි හිස් කබල. ඉතින් හිස් කබල හිතින් බලමින් ඕදාත කසින මෙහිම කරන්න පුළුවන්. එතකොට අත්හි කියන සංඥාව නෙමෙයි සුදු කියන සංඥාවෙන් ඕදාත කසින මෙනෙහි කරනවා. ඕදාත ඕදාත ඕදාත මෙනෙහි කරනකොට එතන උග්‍රහණයට පමණයි තමන්ගේ ශරීරය ඇතිසකෙල්ලින් ලැබෙන්නේ. කොහොමත් අධ්‍යාත්මික අරමුණෙහි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ කසින වශයෙන්. ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ බාහිර වස්තුවල වර්ණීයලයි. එතකොට සමාගයේ ඇතිසකෙල්ල අරමුණු කරගෙන උග්‍රහණ නිමිත්ත දක්වාම සමාධිමත් වූ යෝගාවචරය අනුන්ගේ ඇතිසකෙල්ල ළඟට බලනවා. පන ඇති හෝ පන නැති හෝ සුහම් පිට්ඨමේ සුහම් වලවල්නෝ කියන ඇතිසකෙල්ල හරි හිතින් බල බලා ඒ වර්ණයේ ආරමුණු කරනවා. ඒවා සමාත සමීප කරගන්නවා. සමාගයේ අතසැකිල්ලයි ඒ අනිකුත් අතසැකිලි ඔක්කොම ඉදිරියෙන් තියෙන හැටි බලමින් අතසැකිලි සංඥාවත් හරදාලා ඕදාත ඕදාත කියන සංඥාවෙන් සුදු වර්ණ පසිනේ වඩනවා. සැබවින්ම පළමුවෙන් ආනපාන ධ්‍යානය ලබාගත් යෝගාවචරයට මේක පහසුවක් වෙනවා. සමාධි තාම පැහැදිලිව සුදු පාට ඇති ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. එහිදී නැවතත් ප්‍රථම ධානයේ පටන් ධාන සියල්ල උපදවා ගන්න යන්න පුළුවන් වෙනවා. ඒ එකක් ගානේ වසීභාවත පමුණවා ගන්න යෝගාවචරයාට ඉන් අනතුරු ලැබෙන්නේ ඉදී භාවනා කමතහන් සඳහා ආරක්ෂා සංවිධාන අවශ්‍ය බැවින් මෛත්‍රී කර්මස්ථානයයි. ඒ සතර කමතහනත් එක්කම ඉදිරියට යන හැටි මෛත්‍රී කර්මස්ථානයේ දැන් යෝගාවචරයක් ලොකුම පහසුවක් වෙනවා. දැන් ආනපාන සතියයි, එවාගෙම ද්වත්ින් සාකාර ධානයයි, ඕදාත කසින ධානයයි ඔක්කොම ලබා ගත්තාම යෝගාවචරයට මෛත්‍රී ධාන වඩනවා කියන එක බොහොම පහසු වෙනවා. මෛත්‍රී ධ්‍යාන ප්‍රථම ධ්‍යාන 528ක්ම උපදවා ගන්නවා. ဒုတိယ ධ්‍යානත් එසේම 528ක්, තෘතිය ධ්‍යානත් 528ක්. ඒ විදිහට මෛත්‍රී කර්මස්ථානයෙන් විවිධාකාරයෙන් ධ්‍යාන වඩමින් තමාගේ හිත පරිභාවිත කරගන්නවා, දියුණු කරගන්නවා, වඩනවා, සම්පූර්ණ කරගන්නවා, ඉදිරි භාවනාවට සුදුසුකම් ඇති කරගන්නවා. තමත් කැමති නම් කරුණා බ්‍රහ්ම විහරණේ. ඒ වගේම ඒකේ ප්‍රථම ධ්‍යාන අර වගේම මේ විශාල සංඛ්‍යාවක් උපදවා ගන්න පුළුවන්. ඒ වගේම මුදිතා බ්‍රහ්ම විහරණේ. මේ තුනම වැඩියන් පස්සේ තමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණේ වැඩෙන්නේ. උපේක්ෂා බ්‍රහ්ම විහරණේ කලින් වැඩෙන එකක් නෙමෙයි. එතකොට අනිත් තුන අනුපිළිවෙලින් වැඩලා හතර වෙනවයි උපේක්ෂාවෙන් ලැබෙන්නේ රූපාතන චතුත්ථානය. එතකොට මේ බ්‍රහ්ම විහාර භාවනා සියල්ලම පුරවා ගත්තම තවත් ඉදිරියට ආරක්ෂාව පිණිස සමාජයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍ර කරගනු පිණිස බුද්ධානුස්සතියට හැරෙනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේගේ අප්‍රතිම වූ රූප විලාසයේ නුවණින් බලාගෙන කියන්නේ ආලෝකයෙන් බලාගෙන බුදු ගුණ වර්ජනා කරමින් උපචාර අධ්‍යාන උපදවා ගන්නවා. එයින් නවතින්නේ ඊට පස්සේ දැන් අර අභිභායතන ක්‍රමයේ හොඳට පුරුදු වූ බැවින් යෝගාවචරයට පුළුවනි අවිඥානික දසහසුබයෙන් එක එක අසුබේ නිමිති කොට ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්නේ. ඒවා බොහොම ලිහිසි වෙනවා අවශ්‍ය වෙනවා. ඊළඟට එයින් නවතින්නේ මරණානුස්සතියක් වඩනවා. එයින් සිද්ධ වෙන්නේ යෝගාවචරය සතර කමඨහණයෙන් පරිපූර්ණ වෙනවා. සතර කමඨහනම සම්පූර්ණ වෙනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. මේ සියල්ලම සම්පූර්ණ කරගත් යෝගාවචරයට පුළුවන් වෙනවා වර්ණ කසින සියල්ල උපදවන්න අභිභායතන වශයෙන්. ඒ කියන්නේ නීල කසින, පීත කසින, ලෝහිත කසින, දැන් ඕදාත කසින වැඩුවානේ. එතකොට වර්ණ කසින හතරම තමාගේ ශාරීරිය තුලින්ම වර්ණ උපදවාගෙන අරමුණු කරගෙන ඉන් අනතුරුව බාහිර වර්ණයත් එක්පාසු කොට ප්‍රතිභාග නිමිති උපදවාගෙන වර්ණ කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඉතිරි කසින වඩන්ඩ ඇහෙන් දකින්නට උනේ. ඒකට පඨවි මණ්ඩලයක් හදා ගන්නවා නැත්නම් හැදිච්ච තැනක පඨවි අරමුණු කර ගන්නවා. ඒ වගේම ආපෝ මණ්ඩලයක් කියන ආපෝ වතුර භාජනයක් තියා ගන්නවා. ඒ වගේම පහන් ආලෝකයක් බලා ගන්නවා. එහෙම නැත්නම් තේජෝ පසනේට එහෙම නැත්නම් ඉරේලිය වැනි ඉරේලිය වැටෙන තැනක් වැනි සිදුරකින් ආලෝකය බලනවා. නැත්නම් මේ විදුලි ආලෝකයක් පහන් ආලෝකයක් අනුමුණු කරන ආලෝකය බලනවා. ඒ වගේම වායෝ කසන සඳහා කොළ අතු සෙලවෙන තැනක් බලාගෙන වායෝ කසන වඩනවා. ඒවා බොහොම ලෙහෙසි වෙන්නේ දැන් යෝගාවචරය සතර කමතහනින් පරිපූර්ණයි ඒ වගේම ඕදාතු පසලෙන් හොඳට ආලෝකයක් උපදවාගෙන කලපුරුද්ද තියෙනවා. ඒ නිසා අරවා අරමුණු කළ පමණින්ම ප්‍රතිභාග නිමිති උපදවන්න පුළුවන් වෙනවා. හැබැයි මේවා අනුන්ද කියන්න කරන මේවා නෙමෙයි. ඒවා බොහෝම සුරක්ෂිතව සමාජයේ හද సంతානයේම දිනු කරගත යුතු දේවල්. තමා උපදේශ ලබා ගන්න ගුරුවරයාට හරන් කිසිම කෙනෙකුට මේවා කියන්නේ නැහැ. කියන්න ගියා නම් තමා පරිපතණය වෙනවා ගැටෙනවා භාවනාවෙන් පහත ගැටෙනවා නැවත නැවත පහත වැටෙනවා ඒක නිසා හැකිතාක් ඒවා තමා දිනු කරගන්න මත්තම හොඳින් දරාගෙන ආරක්ෂා කළ යුතු වෙන නිධානයක් රැකෙන නාගයෙක් වාගේ එතකොට මේ විදිහට රූපාචර සමාපatti සියල්ලම පුදවා ගන්න මේ ආනාපාන සති දොරටුවෙන් පුළුවනි. එයින් නවතින්නේ නැහැ. තවත් දුරට සමාගයේ ශක්තිය තියෙනවා නම් ආකාශ කසිනේ හැර ඉතිරි කසින නමයෙන් එකක් ගානේ කසින උගුලවලා ඒ කියන්නේ කසිනා ලෝකයේ මුළු ලෝක ධාතුවේ අනන්ත සත්වල වෙත විහිදුවලා එය ආකාශ සංඥාවට හරවලා ආකාශ ප්‍රඥාප්තියට හරවලා ආකාසානංචයන් සමාපatti පුදවන්න පුළුවන් ඒකෙම ඒ අනන්ත ආකාශය අරමුණු කරගන්න විඥානය අරමුණු කරගෙන විඥානංචයතන කසින සමාපatti පුදවන්න පුළුවන් විඥානයාගේ අපගමණය මෙනෙහි කරමින් <clears throat> ආකින්චඤ්ඤාතන සමාපatti පුදවන්න පුළුවන්. ඒ වගේම <clears throat> ආකින්චඤ්ඤාතන සමාපත්තියේ ශාන්ත බව මෙනෙහි කරමින් නේව සංඥානා සංඥාතන සමාපatti පුදවන්න පුළුවන්. මේවා යෝගාවචරය කරගන්න සමර්ථ උනේ ආනාපාන සති භාවනාවේ. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී වැඩි මෙන්න මේ පිළිවෙත් මඟයි. මේ පිළිවෙත් මඟ අනුන් වහන්සේ ඉතා පහසුවෙන් ධ්‍යාන සමාපatti සියල්ලම පරෝපදේශ රහිත උන්වහන්සේට කවුරුත් කියා දෙන්න අවශ්‍යුනේ නැහැ. හේතුව పూర్ව අනන්ත જાතින් ඉදී මේවා පළපුරුදු කළ තිබුණා. උන්වහන්සේ ඒ ආත්මාවේ අකුරක් ඉගෙන ගත්තේ නැහනේ. ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඉගෙනගෙන උපන්නේ. සමහර කෙනෙක් වෙන ਸਰව මිත්‍ර කියලා ගුරුවරයෙක් බෝධිසත්ව කුමාරයන් වහන්සේට ඉගැන්වුවා කියලා. ඒ මුගන්වන්න ගුරුවරයෙක් ඒ කාලේ හිටියේ නෑ තථාගතයන් වහන්සේට. ගුරුවරයෙක් අවශ්‍ය නෑ. උන්වහන්සේ සියල්ල ඉගෙනගෙන ආපු උත්මයේ ඒ වගේ මේ භාවනා කමතන් දිනේදී උන්වහන්සේට කාගේවත් උපදේශයක් අවශ්‍යුනේ නෑ. අර මුලින්ම ආලාරපාලා මුද්දකරා පුත්‍ර දෙපළ වෙත ගිහින් කෙනේ සාකච්ඡාවක් පමණයි. උපදේශ ලැබුවක් නෙමෙයි. ඒ සාකච්ඡාව තුළින් උන්වහන්සේ ධෛර්යමත් වුණා මේ අයටත් පුළුවන් නම් මට මේක පුළුවනි. උන්වහන්සේ ගහක් උඩට වැඩිය එක ඉරියව්වකදී පළමුවට සමාපatti හතක්, දෙවෙනි වරට සමාපatti අට එක දෙවුවා. මේ නිසා තථාගතයන් වහන්සේට පූර්ව අනන්ත ජාතීන් ඉදී පළපුරුද්ද ඇති බැවින් ඒ කර්මස්ථාන සියල්ලම තමා පළපුරුදු හැටියට සමුර්ධ කරගන්න සමර්ථ වුණා. එතකොට මෙන්න මේ නිසා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගමන්ගත් උතුම් ඒකාන මාර්ගයේහි සම්මා සමාධිය වඩමු කෙනසයි මේ ධ්‍යානකට අවශ්‍ය වන්නේ. ඒ හැර මේ ධ්‍යාන වලින් නවතින්නේ නැහැ. මේ සම්මා සමාධිය හරියට දියුණු කරගත්තා නම් ඒ කියන්නේ අර රූපාවචර ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ දක්වා වැඩුවා නම් අරූප සමාපත්තියත් අයිති වෙන්නේ කොටින්ම චතුර්ථ ධ්‍යාන සංඛ්‍යාවටයි. ඒ කියන්නේ ධ්‍යානාංග සමතාව නිසා. එහි උපේක්ෂා ඒකාග්‍රතා ධ්‍යානාංග සමතාව නිසා චතුර්ථ ධ්‍යානට අයිති අරූප සමාපත්තිය හතරම. ඒකෝට මේ සත්‍යයට දිනු කරගත්ත යෝගාවචරයට පුළුවන් වෙනවා විදර්ශනාව කරන්නට. ඉතින් විදර්ශනාවේදී අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කළා තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව නාම රූප පරිච්ඡේදයේ පටන් ඉදිරියට යාමයි. ඉතින් ඒ අනුව අපට ලැබිය තියෙන උපදේශය තමයි මේ ධාතු කර්මස්ථානින් විදර්ශනාවට හැරීම. ඊට ප්‍රථම වාසයේදී අපි ධානාංග සම්වර්ධනය කරමින් විදර්ශනාවට හැරෙන හැටි විසුද්ධි මාර්ගයට අනුව කියන්ට යෙදුණා. ඒකම ඊටාම පහසු ක්‍රමයක් තමයි ධාතු මනසිකාරයෙන් විදර්ශනාවට නතු වීම යොමු වීම ඇතුල් වීම පිළිසීම. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සතර ධාතු එකක් එකක් ගානේ ලක්ෂණ මෙහි කරනවා. ඉතින් සවිස්තරව ධාතු කර්මස්ථානයේ වඩන යෝගාවචරයේ කුටේ සම්බන්ධ මාත්‍රිකා හතරක් තියෙනවා. ප්‍රධාන මාත්‍රිකා හතරක් තියෙනවා. උපමාත්‍රිකා 13ක් තියෙනවා. ඒවා එකක් එකක් ගානේ ප්‍රගුණ කරගන්නවා නම් වඩා හොඳයි. නමුත් මේ ධ්‍යානලාභී කෙනෙකුට එච්චර කාලයක් අවශ්‍ය වන්නේ මේ ලක්ෂණ සම්මන්ත්‍රණය කිරීමෙන්ම ඒ සතර ධාතුන්ගේ යථා තත්ත්වයේ තේරුම් ගන්න අවබෝධ කරගන්න සම්මර්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ ධාතු මනසිකාරය මෙනෙහි කිරීමේදී අපේ සකල ශරීරයේම සද්ද ලක්ෂණය, එවැගේම ආබන්ධන ලක්ෂණය, උන්නත් ලක්ෂණය, විස්සම්මන ලක්ෂණය කියන ප්‍රධාන ලක්ෂණ හතර අනුව දනස් ආකාරයක ලක්ෂණ මෙනෙහි කරමින් සකල ශරීරයේම ධාතු කොටස අරමුණු කර ගන්නවා. ඒ ධාතු කොටස් අරමුණු කරගෙන ඉන්වනතුරු මේ සතර ධාතුන් නිසා සතගෙන හටගෙන තිබෙන වස්තු රූප ප්‍රසාද රූප දැක ගන්නවා. අපේ ශරීරයේ පුරාම තියෙන ප්‍රසාද රූප චක්කුසෝත ගහන ජීවහා කියන මේ ප්‍රසාද රූප තියෙන එක් එක් ප්‍රමාණයක පමණයි. ඒ කියන්නේ චක්සු ප්‍රසාදයේ තියෙන අක්ෂිමණ්ඩලයේ, සෝත ප්‍රසාදය කියන්නේ කර්ණ බිලයේ, ඒ වගේම ගහන ප්‍රසාදය ඒ නාසිකා බිලයේ ජීව ප්‍රසාදේ ජීව අග හරියේ. එතකොට කාය ප්‍රසාදේ මුළු සකල ශරීරයම පැතිර පවතිනවා. කේශලෝමයන් අග හැර, නියපතු අග හැර, වියලි සම්තබලි අග හැර, ජඨරාග්නියේ තියෙන තන හැර මේ අනිත් හැම තැනකම මේ කාය ප්‍රසාදේ පැතිරී පවතිනවා. එතකොට ඒ කාය ප්‍රසාදේ නිසාම ඒ සතර ධාතු තුලින් මේ ප්‍රසාද රූප අපට පළමුවෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඔය විදිහට සතර ධාතුන් හා ප්‍රසාද රූපයන් දැකගත් යෝගාවචරයාට පුළුවන් වෙනවා රූප කලාපට කවින් කරගන්න අපේ ශරීරයේහි අභිධර්මාර්ථ සංග්‍රහය නීමේ පරිද්දෙන් කලාප 21ක් තියෙනවා ඊටත් වඩා සියුම් වශයෙන් බලනකොට කලාප 23ක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඒ කියන්නේ කර්මජ කලාප 9ක් එක సంతානියක නම් 8යි අර භාව රූප දෙකක් වන බැවින් එක సంతානයකට කලාප 8ක් දැජීවි ලැබෙනවා කර්මජ කලාප. ඒ වගේම චිත්තජ කලාප 8ක් ලැබෙනවා. ඍතුජ කලාප 4ක් ලැබෙනවා. ආහාරජ කලාප 2ක් ලැබෙනවා. එතකොට මෙන්න මේ කියන රූප කලාප සියල්ලම දැක ගන්න පුළුවන් වෙනවා. එයින් අටවිසි රූපයෙන් තමාගේ సంతානයේ विद्यमान වන සත්විසි රූපයන්ම පහසුවෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ රූප සම්වර්ෂණය කරලා බාහිර පුද්ගල සංකාන ධාතුූප සියල්ලම අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ආධ්‍යාත්මික සංකානේ නාම ධර්ම අර වස්තු රූප තුලින් දැක ගන්න සමර්ථ වෙනවා. පුරුදු වස්තු රූපේ භවාංග සංකානේ බලලා ඒ මනෝද්වාරික චිත්ත වේතිය අනුව ඒ චිත්තචෛසික ධර්මයන් නාම ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම චක්කුසෝත ගාන ජීවහා කාය කියන ඉතිරි දොරටුවලත් හටගන්න චිත්ත වේතිය අනුව ඒ චිත්තචෛසික ධර්මයන් නාම ධර්මයන් වෙන් කරගෙන දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ නාම රූප පරිච්ඡේදය ඇති කරගත්ත යෝගාවචරයා එයින් නවතින්නේ බාහිර බාහිර සංකානවලත් ඒ නාම රූපේ වගේම දකිනවා. කලින් මුලින් හැම විටම වෙන් වෙන් වශයෙන් රූප කලාප නාම කලාප දැකගත් යෝගාවචරයා දැන් ඒක සම්පින්දණය කළා නාමය රූපය නාමය රූපය කියන මේ සම්මර්ෂණයෙන් ඉදිරියට ගමන් කරන සමර්ථ වෙනවා එතකොට නාමය කියනකොට නාම ධර්ම සියල්ල සමාත අරමුණු කරගන්න පුළුවන් රූප ධර්මත් ඒ වගේ සම්පින්දණය කළා එතකොට සමාගයේ අද මේ දවසේ පවත්නා වර්තමාන නාම රූපයන් අරමුණු කර ගනිමින් పూర్ව මේ ගත වෙච්ච ඒ කියන්නේ මේ පසුගිය දවස්වල පසුගිය සතියේ පසුගිය මාසයේ අවුරුද්දේ මුළු ජීවිතේම ප්‍රතිසන්දිය දක්වාම නාම රූප පරම්පරා ඔස්සේ හිත යවා ගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිසන්දිය අවස්ථාවද ලෝකයේ විහිදුවලා අදිස්ථාන කරන්න ඕන මට ප්‍රතිසන්දි නාම රූප පෙනේවා. මාතෘ කුක්ෂියක් සහිතව ප්‍රතිසන්දියේ අවස්ථාව දකින්න පුළුවන්. ඒතරම්ම සියුම් ලෙස දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිසන්දි නාම රූපයන් දැකගත්තා ඒ නවතෙන්නේ නැහැ. ඊළඟට පූර්ව භවයේ පූර්ව භවයේ චුති නාම රූපයන් දැක ගන්න සමර්ථ වෙනවා. ඒ වගේම පූර්ව භවයේ මරණාසන්න ජවන් වීති. එයින් ගත කර්ම කර්ම නිමිති, ගති නිමිති අරමුණු මේ අරමුණු කරගන්න පුළුවන්. ඊළඟට ඒ භවයේ පටිසන්ධිය දක්වාම ඈතට ඈතට මේ නාම රූප પરම්පරාව බලන්න පුළුවන් වෙනවා. ඒකම <clears throat> ඒ භවයේ කරගන්නා ලද කුසල් හෝ අකුසල් මේ ආරමුණු කරන්න පුළුවන්. ඒ භවයේ යම්කිසි භාවනා මානසිකාරයක් වැඩුණා නම් ඒකත් ආරමුණු කරගන්න පුළුවන්. ඒකම ඒ පූර්ව භවයේ චුති අවස්ථාවේදී ඇති කරගත් ප්‍රතිසත්තිය මේ වර්තමාන ප්‍රතිසන්දියේට ප්‍රතිසන්දි නාම රූපයන්ද ඒ තුන ප්‍රතිසත්තිය මොනවද කියලා සමා සොයා බලන්නට පුළුවන්. ඒ අදිෂ්ඨාන කරලා මෙනෙහි කරනකොට පැහැදිලි වෙනවා මේ පුනර්භවයක ඉපදීමේ ආසාවක් තිබුණා. ඒ ආසාව ඒ දුක්ඛ සත්‍ය නොදැනීම. ඒ කියන්නේ මේ තව ඉපදීමක් කියන්නේ දුකක් බව දන්නේ නැහැ. ඒ වගේ දසක් බව හිතන්නේ නැහැ. ඒක නාම රූප දෙකක් බව හිතන්නේ, ස්කන්ධ පහක් බව හිතන්නේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බව හිතන්නේ. ඒ මෝහය. ඒකට කියනවා අවිද්‍යාව. ඒක ප්‍රත්‍ය වුණා. ඒ වගේම ඒක ඇලුම් කළා. ඒක නිකාන්තිය තෘෂ්ණාව. ඒ වගේම ඒක තම අල්ලාගත්තා. ඒක උතුම් දෙයක්, හොඳ දෙයක් කියලා අල්ලාගත්තා. ඒක උපාදානේ. ඒ වගේම ඒ වෙලාවේ තමාගේ සිතේ පහළ වුණා කර්ම බීජයක්. ඒ කර්ම බීජය එක් හේතුවක් වුණා. ඊළඟට භවය. භවය කියන්නේ කොටින්ම ඒ කර්මය කියන්නේ චේතනාවත් එක්ක සම්පින්දනය වූ චිත්තචෛසික ධර්ම සියල්ලම කර්ම භවයේ හැටියට හඳුන්වනවා සංස්කාර. ඒකෝට මේ කියන අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්ම, සංස්කාර කියන කොටස් පැති වෙලා ඒ මේ ප්‍රතිසන්දි නාම රූපයන් හටගත් කියලා අන්නේ හේතුඵල සම්බන්ධතාව හොඳට පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. එදා පටන් ඒ ප්‍රතිසන්දි නාම රූපයන් හැටියට පහළ වූ මව කුසේක හටගත් රූප කලාප තුනක් චිතචෛතසික ධර්ම 34 හෝ ඊට ආසන්න ගානත් අර අතීත හේතුන්ගේ ඵලයක් බව හොඳින් අවබෝධ කරගන්නවා. ඊළඟට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ පටිසන්ධි නාම රූප දෙක නිසා පටිසන්ධි විඥානය නිසා මේ නාමස්කන්ධය හටගත්තා. නාම රූප දෙක හටගත්තා. ඒ නාම රූප දෙක නිසා සලආයතනම හටගත්තා. සලආයතන නිසා ස්පර්ශ හටගත්තා. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. වේදනාව නිසා නැවත තෘෂ්ණාව. ඒ වගේම තෘෂ්ණාව නිසා නැවත උපාදානයි, උපාදාන නිසා නැවත කර්ම භාවය. මේම ජීවිතාන්තය දක්වාම මේ හේතුඵල සම්බන්ධතාව යෝගාවචරයට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. දල වශයෙන් එසේ මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය නිසා මේ ජීවිතයේ චුතිය දක්වා බලන්න පුළුවන්. චුතිත චුති අවස්ථාවේදී මරණාසන්න මොහොතේ සමාත මොනවද ලැබෙන උපස්ථානේ වෙන කර්මය කියලා ඒ නාම රූප මෙනෙහි කිරීමෙන් දකින්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ භවයෙහි චුතිය බලලා ඊළඟට ප්‍රතිසන්දියක් දකින්න සමර්ථ වෙනවා. මේක මේ අනන්තර භවයේ මොනවද මේ ආත්ම භාවයේ සංඛ්‍යාත නාම රූප පරම්පරාවේ ප්‍රතිසන්දිය කියලා සුවාවිමසලා නාම රූප පරිච්ඡේද ඥානියෝසේම බලන්න පුළුවන් වෙනවා. දකින්න අපහසු නම් එතෙන්දී ඕදා ප්‍රකාශන සමාපත්තියේ සමයදී අදිෂ්ඨාන කරන බලන්නට ඕනේ. මේ විදිහට අතීත භාවයක් අනාගත භාවයක් දෙක දැකගත් යෝගාවචරයන් නැවත නැවත නැවත ඒ ඕදා ප්‍රකාශන සමාපත්තිය ආලෝකයෙන් ආත්මභාව දෙකක් තුනක් හතරක් පහක් ආදි වශයෙන් ඈතට ඈතට අතීත භවයන් බලාගෙන යනවා. ඒ වගේම අනාගත භවයන් බලාගෙන යනවා. ඒ හැම භවයක් පාසාම අවිජ්ජා සංහා උපාදාන කර්ම සංස්කාර කියන මේ හේතු ධර්මයන් නිසා ඒ ඒ ඊට අනුතුරු ප්‍රතිසන්දී නාම රූපයන්ගේ හට ගැනීම කියන මේ සම්බන්ධතාව හොඳින් තේරුම් ගන්න සමර්ථ වෙනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් උනේ මෙන්න මේ සම්මර්ථණයෙන් වේ. උන්වහන්සේට පුළුවන් වුණා මේකත් වඩා අති සූක්ෂම ලෙස අර ප ဋ ාර ණය ක්‍රමයට අනුවම ඒ හේතුඵල සම්බන්ධතාව සම්වර්ධනය කරන්න පුළුවන් වුණා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපිත් මේක අනුගමනය කළ යුතු වෙනවා. ඒතකොට අතීතයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාව දැක්කා නම් අනාගතයේ තමා යම්කිසි භවයක යම්කිසි භවයක තමාගේ ස්කන්ධ පරම්පරාව අවසන් වෙනවද පිරිනිවන් පාන්න වෙනවද ඒ දක්වාම අනාගතය බලන්නට ඕනේ එසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ මේ හේතුඵල සම්බන්ධතාව දකිනකොට ඒ යෝගාවචරයට තුන් කාලයේ පිළිබඳව සැප සාංකා 16 නැති වෙනවා සංකා විතරණ විසුද්ධිය කියන්නේ ඒ අවස්ථාවයි ඒ කියන්නේ අහෝසින්නකෝ අහං අතීත මද්දානම් නන්නකෝ අවසින් අතීත මද්දානං කින්නකෝ අවසින් අතීත මද්දානං කතන්නකෝ අවසින් අතීත මද්දානං කින්නත්වාකින් අහෝසින්නකෝ අහං අතීත මද්දානං ඔය අතීතය ගැන කරුණු පහක් තියෙනවා සැකස්යිත තැන් ඒ කියන්නේ අහෝසින්නකෝ අහං අතීත මද්දානං මං ඉස්සර හිටියද ඒක සැකයක් දැන් ඒ සැකේ දුර වෙනවා මේ හේතුඵල පරම්පරාව නුනේ දෙකීමේ නනකෝ අහෝසින් අතීත මද්දානං මං ඉස්සර හිටියේ නැද්ද? ඒ නැද්ද කියන එකට පිළිතුරු ලැබෙනවා මම කියලා කෙනෙක් නෑ මේ හේතුඵල සම්බන්ධතාව තිබුණ බව. කතන් කින්නකෝ හොසින් අතීතෙම වද්දානම් මං ඉස්සර ආත්මවල කුයි තත්ත්වයක්ද තිබුණේ මට. ඒ කියන්නේ රජෙක්ද, රාක්මණයෙක්ද, සිටුවරයෙක්ද, හොරෙක්ද, හිමිමරුවෙක්ද, තිරිසන් සතෙක්ද, එම නැත්නම් ප්‍රේතයෙක්ද, අසුරයෙක්ද, නරකාදී නිසතෙක්ද ඒ ඔක්කොම තමගේ සිතේ සැක තියෙනවා. ඒ සැකේ දුරු වෙනවා. ඒ ඒ අවස්ථාවටපත් වෙන මේ නාම රූප සංතතිය පැවතුනේ ඇති. පතන්නකෝ ඕසින් අකීතම අද්දාන මම කොයි කොයි විදිහට ඒ ජීවිත ගත කළාද කින් කරමින් හිටියද පව කරමින් හිටියද මොන රස්සාවකින්ද මොන විදිහට සැප දුක් විඳලාද ඒ ඔක්කොම සමාජයේ සිතේ සැකයක් තිබුණා ඒක දුර වෙලා යනවා ඒ වගේම කිං හුත්වා කිං අහෝසින්නකෝ අහං අතීතමාදානං ඒ පූර්ව භාවයේ කොයි විදිහේ කෙනෙක් වෙලා නැත කොයි විදිහේ කෙනෙක් වුණාද කියලා සැකයක් වුණා නම් ඒකත් දුර වෙනවා ඒ වගේම වර්තමාන අනාගත කාලය ගැන ඒ කියන්නේ භවිෂාමිනකෝ අහං අනාගතමාදානං නනකෝ භවිෂාමි අනාගතමාදානං කින්නකෝ භවේසාමි අනාගතමද්දාන කතානුකෝ භවේසාමි අනාගතමද්දාන කින් හොත්වාති භවේසාමිනකෝ අං අනාගතමද්දාන ඒ කියන්නේ මම අනාගතෙත් උපදීද උපදින්නේ නැද්ද කවර කෙනෙක් කොයි විදිහේ ಜಾති ගෝත්‍ර ඇති කෙනෙක් කියලා උපදීද කොයි විදිහේ කුසල කුසල සපදුක් ඇති කෙනෙක් කියලා උපදීද එවාගේම කොයි තත්ත්වෙන්ද නැවත කොයි කොයි තත්ත්වයට යයිද මේ වගේ සක සංකානාංගතිය තිබුණා නම් ඒ ඔක්කොම යටපත් වෙනවා මේ අනාගතයේ හේතුඵල සම්බන්ධතාව නුනින් දකිනකොට වර්තමාන කාලේ ගැන තියෙනවා ඒ වගේම සැක හයක් අහන්නු කෝස්මි නොනු කෝස්මි කින්නු කෝස්මි කතන්නු කෝස්මි අයන්නු කෝසත්ෝ කුතු ආගතු සෝ කුහිංගාමි භවිෂ්‍යති ඔය විදිහට කරුණු හයක් තියෙනවා මම කියලා කෙනෙක්ද මම කියලා කෙනෙක් නැද්ද එහෙම නැත්නම් මම කවරෙක්ද මම කොයි විදිය ආකාර කෙනෙක්ද මේ මම පෙර කොයි විදිය කෙනෙක් ඉඳලාද ආවේ මේ මත්තක මම කොයි විදියට යනවද ඔය වගේ සකදා සක හයක් තියෙන වර්තමානයේ කොහොම පසෙන් දෙනවා දුරු වෙනවා විසඳෙනවා මේ හේතුඵල සම්බන්ධතාව දකිනකොට ඒ කියන්නේ සත්‍යයක් නෑ පුජ්‍යලයක් නෑ මම කියා කෙනෙක් නෑ ස්ත්‍රී කෙනෙක් නෑ පුරුෂ කෙනෙක් නෑ දෙවියෙක් නෑ මිනිසෙක් නෑ මේ හේතුඵල සම්බන්ධතාව අතීතනාගත වර්තමාන තුන් කාලේ පැවතුනා කියලා හරි හැටි අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ අවබෝධය ලබා ගන්න තමයි අපට ඕන කරන්නේ සමාධි භාවනාව සමාධි භාවනාවෙන් ලබාගත් සමාධි ආලෝකයේ තුලින් මේ හේතුඵල සම්බන්ධතාව තුන් කාලයේ පිළිබඳව දැක ගන්න සමර්ථ වුණා නම් ඒ යෝගාවචරයට කියන චූල සෝතාපන්න කියලා. චූල සෝතාපන්න ඒ කියන්නේ ගති නියතයි. ඒ தත්ත්වේ නොපිරිහුණා නම් කවදාකවත් අපායට වැටෙන්නේ ඒ தත්ත්වයෙන් සුගතියට ගිහිල්ලා ඉකදී මඟඵල නිවන් ලබන්න තරම් සමර්ථ වෙනවා. ඒකට යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ඒ වගේම චූලසෝතාපන්න කියනවා කාංකාවිතරණ විසුද්ධිය කියනවා හැබැයි ඒ සත්‍යයේ මේ කියන සමාව වගේ දේශයෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ අපි උත්සාහවන්ත වන්නට ඕනේ අපි අනුපිළිවෙලින් ඉදිරියට යන්නට ඕනේ එකපාරටම සියුම් ලෙස මේ පටිච්ච සමුප්පාදය සම්වර්ධනය කරන්නේ නැහැ මේක දල වශයෙන් ඉස්සෙල්ලා ගොඩ ගොඩවල් හැටියට මේ හේතුඵල සම්බන්ධතාව පමණක් හොරගෙන ඊට පස්සේ එකක් එකක් ගානේ සිතක් ගානේ රූපයක් ගානේ චෛසිකයක් ගානේ හේතුඵල සම්බන්ධතාව ලැබෙන හැටි මෙනෙහි කරන්න සමර්ථ වෙනවා ඒ කියන්නේ පූර්ව භවයෙහි හේතුඵල අනුව හේතු ධර්ම පහ අනුව මේ භවයෙහි ප්‍රතිසන්දි රූප එකක් එකක් ගාන ලැබිච්ච හැටි ප්‍රතිසන්දි නාම එකක් එකක් ගාන ලැබිච්ච හැටි මෙනෙහි කරන්න පුළුවන් වෙනවා ඒ වගේම ඒ භවංග සිත, ඒ වගේම චුති සිත, ඒ වගේම පංචද්වාර වර්ජන සිත, හේදෙන ඡායසක ධර්ම, ඒ වගේම චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගාන විඥාන සිත, ජීවා විඥාන සිත, කා විඥාන සිත, සම්පටිච්ඡන සිත දෙක, ඒ වගේම සංකීර්ණ සිත තුන, ඒ වගේම වත්තපන සිත, ඒ වගේම කාමාවචර කුසල ජවන, කාමාවචර අකුසල ජවන, ඒ වගේම තදාරම්මන මේ මේ එකක් ගානේම චිත්තචෛතසික ධර්මයන්ට අර හේතුඵල සම්බන්ධතාව ලැබෙන හැටි යෝගාවචරයට විශේෂයෙන් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කියන හේතුඵල සම්බන්ධතාව හරියට තේරුම් ගත්තාම යෝගාවචරයට ඉදිරියට ලැබෙනවා උදා වැඩගත් සූක්ෂම කටයුත්තක්. ඒ කියන්නේ මෙතෙක් දුරට නාම රූපයන් සම්බන්ධව අර ලක්ෂණ රස අච්චුපට්ඨාන පදත්තාන සියල්ල හදාරලා උද්‍යාව්‍ය ඥානයට හැරෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ උද්‍යාව්‍ය ඥානයට හැරෙන අවස්ථාවේදී විශේෂයෙන් සත්‍යාවීසාකාර මහා විපස්සනාවද සම්බන්ධ කරලා ත්‍රිලක්ෂණයේ සම්මර්ෂණය කරන්න අවස්ථාව දෙනවා. ඒකෝට මේවා එකක් එකක් ගානේ ඉතා සුවසේ යහපින් නිවැරදිව පැහැදිලිව එවාගේම ප්‍රසාදනීය ලෙස සෝමනස්සාගත ලෙස සැපසේ මෙම අරමුණු කරන්න පුළුවන් වන්නේ සම්මා සමාධිය හොඳින් පිහිටියොත්. එනිසා අපේ යෝගාවචරයන් වහන්සේලා මේ සම්මා සමාධිය හොඳින් උපදවා ගන්නට හොඳින් පිහිටුවා ගන්නට නැවත නැවත අදිෂ්ඨාන කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ ආනාපාන සතිය දුරටුවෙන් පිවිසෙන මේ ධ්‍යාන පිළිවෙත නැත්නම් භාවනා මාර්ගය අපි නැවත නැවත විමසමින් අලුත් වැඩියා කරගන්නට ඕනේ. ඒ කියන්නේ මොනවද මේකට බාධාලා තියෙන්නේ කියලා අපි සොයා බලන්නට ඕනේ. අපට හැම විටම බාධාවා තියෙන්න පුළුවන්. එක්කෝ තීන මිද්දය. තීන මිද්දය ලොකු බාධාවක්. ඒ තීන මිද්දෙන් අවදි වෙනකොටම වික්ෂේපය. වික්ෂේපය කියන්නේ ඉතිහාමහා විසිරියාම. ඒකෙන් අපිට බාධාවක් වෙනවා. ඒකම තමා මේ මේ කැමති දේවල් ගැන සිහි වෙනවා. ඒ කාමච්ඡන්දය. තමා නුරුස්සන දේවල් අරමුණු වෙනවා. ඒක ව්‍යාපාදය. ඒ වගේම තමාට යම්කිසි අතපසු වීමක් ගැන පසුතැවිලි වෙන්න පුළුවන් වෙනවා. ඒක කුක්කුච්චය. ඔය විචිකිච්ඡාව කියන්නේ මම මේ කරන්නේ නැති හරියද මගේ වැඩ පිළිවෙල නිවැරදිද ඔය ගැන සත්‍යයක් හිතනොත් ඕකක් විචිකිච්ඡාවක් වෙනවා ඒක ප්‍රතිපatti මාර්ගයට බාධාවක්. ඒ නිසා මේ සුළුවෙන් හරි නීවරණ මාත්‍රයක් හරි එනවා නම් ඒක තමයි බාධාව. ඒ නිසා අපි හැම විටම සූදානම් වන්නට ඕනේ අර කියන නීවරණයන්ගෙන් යටපත් නොවි නීවරණයන්ගෙන් නොරැටි අපි බලාපොරොත්තු වෙන චිත්ත ඒකාග්‍රතාව උපදවන්නට. ඉතින් දැන් අර බුද්ධානුස්සති, මෙත්තා, අසුබ, මරණ සති කියන සතර කමතහන් එක් එක් ප්‍රමාණයට වඩාගෙන තිබෙමින් ඒ විදිහේ අරමුණක් ආපු ගමන් වෙන කිසිවක් නැත්නම් ආනාපාන සතිය අරමුණට හැරෙන්න බැරි නම් අර අනුසතියක් ගන්න පුළුවන්. බුදු ගුණ සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මැවියේ පෙනේවා කියලා අදිෂ්ඨාන කරගෙන බුදු ගුණ වර්ජනය කරන්න පුළුවන්. එතකොට අර බාධා යටපත් වෙලා යනවා. එහෙම නැත්නම් තමාට සම්භාවනීය උතුමේ ආචාර්ය උපාධ්‍යාය මෞපියාදී ජීවත් වෙන කෙනෙක් ඉදිරියේ හිටවාගෙන හිටින් එයාට මෛත්‍රී කරන්න ඕනේ. ඒ මෛත්‍රී කරන කොට අතර බාධාවල් ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් තමයි විශේෂපතන් දෙක තුන දක්වා ඇති ඒ කොටාස 32කින් යම්කිසි කොටාසක පිහිට පිහිටුවා කරන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි මෙනෙහි කරමින් අසුබේ මෙනෙහි කරන්න ඕනේ. එතකොට අතර බාධාවල් ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් තමයි දැක පළපුරුදු මුල්ක ශරීරයක් ලැබිච්ච කෙනෙක් ඉදිරියෙන් වාගේ හිතාගෙන ජීවිතය නීතය මරණය නීතය කිය කිය හිත හිතා ඒ මරණ සතිය මෙහි කරන්නට ඕනේ. එතකොටත් අර බාධාවල් ඉවත් වෙලා යනවා. ওই විදිහට තමා කැමැති කැමැති ඉතා වැදගත් සම්මර්ෂණයකින් අර බාධාවල් යටපත් කරගන්න අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඒ සඳහා සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කියන්නේ හැටේට එකක් එකක් ගානේ අනුපස්සනා කරන්න අවසර නැහැ. ඒ මත නිසා ධනපාසනා කරන්න ගියොත් අනුපස්සනා කිරීමේ අරමුණු වැඩි වෙන බැවින් සමාධිය ප්‍රමාදමත් වෙනවා. ප්‍රමාද වෙනවා. ඒක නිසා අනුපස්සනාවට වැටෙන්නේ නැතුව අර විදිහේ බාධා මැඩ පවත්වා ගන්න පමණක් අර බුදු ගුණ හෝ මෛත්‍රී හෝ අසුභය හෝ මරණ සතිය හෝ මොහොතක් ආවර්ජනා කරලා නැවත සතිය පිහිටුවාගෙන අස්වාස ප්‍රස්වාස අරමුණේ පිහිටුවා ගන්නට උනන්දු වෙනවා නම් අපට පුළුවන් වෙනවා ඒකේ ධ්‍යාන උපදවා ගන්න. ඉතින් ඊටමත් වැදගත් වෙන කාරණයක් තමයි දැන් අපි මේ ශාලාවක එහෙම නැත්නම් සීමා මාලකයක නැත්නම් විහාර මන්දිරයක භාවනා වේදෙනවා. මේ භාවනා කරනකොට අපි විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ තා වැදගත් කරුණු මේ අත්හැදීම අත්හදා බැලීමෙන් උපදවා ගන්න පුළුවන් සත්‍ය විශේෂය. ඒ කියන්නේ සමාහට උපදෙස් දෙන ගුරුවරුන්ද. ඒ වගේ මෙතන වැඩි හිටි තේලියට අනුව ඒ සහයෝගියට එකට වාඩි වෙන්න කමතාන් වඩන යෝගාවචරයන් අපි මේක වඩන්නට ඕනේ. මේ හැම දිනාගේ භාවනා කමතාන් මුදුන්පත් වේවා. මේ හැම දිනාගේ සිත සමාධිගත වේවා. මේ හැම දිනාට ධ්‍යාන ලැබේවා. සම්මා සමාධි ලැබේවා. ඒ දිහේ කන්නාට මෛත්‍රී කරලා තමාට මෛත්‍රී කරගෙන පටන් ගත්තා මෙන්න ඊටාම පහසෙන් පිටන මලක් වාගේ හිත සමාධිගත වෙන්න පුළුවන් මේ වාගේ අත්හදා බැලීම් කරන්නට ඕනේ එයින් සමාගයේ හිතට විශාල ශක්තියක් උපදවා ගන්න පුළුවන්. මෙන්න මේ අනුව සලකා බලමින් මේ සමත භාවනාවෙන් අපි ඉදිරියට යන්න අදිස්ථාන කරගන්නට ඕනේ. ඉතින් මේ වාගේ දා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩූ සමත භාවනා තුලින් උන්වහන්සේ රාත්‍රී පෙර යම් කාලයේ පෙර විසුවක් භව දක්නානුවන, නැදි යම් කාලයේ දිවස් නුවන අලියම් කාලයේ සරුවක්විත ආඥාන ප්‍රතිලාභින් ලෝතුරා බුදුබාට පත්වන ඒක ඒකාන්ත සත්‍යයි. උන්වහන්සේ දෙසුව මේ ඒකාන්ත මාර්ගයේ පියවර නඟන අපටත් ඒ බුද්ධ ගුණානුභාව වලින් බුදුරජාණන් වහන්සේගේ සමාධි ආනුභාව වලින් සමාපත්‍ය ආනුභාව වලින් විදර්ශනා ඥාන අනුභව බලයෙන් ਸਰුවඥතා ඥාන අනුභව බලයෙන් අපටත් මේ භාවනා මාර්ගයේ නිවැරදිව ඉදිරියට දියුණු කරගන්න ශක්තිය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකම දැන් අද මේ අවස්ථාවේදී අපේ මූලාශ්‍රදත්ත පූජනීය මාහිමියන් වහන්සේ කෙරෙහි තබාගෙන මෙතෙක් වේලා මේ දහම් කතාවට සවන් දීමේදී ඇති කරගත් හිතේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්න හැකි වේවා එමඟින් අපි බලාපොරොත්තු වන සමති උපාසනා භාවනා මුදුනටම ය아가න්න හැකි වේවා ඒ සමති උපාසනා භාවනාව තුළින් අපට ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල එපමණක් නොව අතීතානාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳ හේතුඵල සම්බන්ධතාවක් නිවැරදිව අවබෝධ කර ගනිමින් නාම රූප පරිච්ඡේදඥානයේ පටන් විපස්සනා ඥාන සියල්ලම මුදුන් පමුණවා ගන්නට මේ ශාලාව තුලදී මේ සේනාසනයේ තුලදී මේ කාලයේ තුලදී මේ ජීවිතයේ තුලදී මේ උපදේශ මාර්ගයේ තුලදී අපට හැකි වේවා ලැබේවා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතකොට මෙතෙක් වේලා මේ දහම් කතාවට සවන් දීමේ රැස් කරගත් කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රාණු බලයෙන් අප සීල දෙනාට ඒ උසස් භාවනා මාර්ගයේ මුදුනටපත් වීමෙන් බලාපොරොත්තු වන බෝධියාණයෙන් ලෝකෝත්තර මා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ